කුසල සංසාරණයක් තියෙනවා අප ඊටතියේ දේශාසකලේ අද සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන ධම්මානුපස්සනාවේ කොටස් සහ ආනාපානසති භාවනාව තුළින් අත්දකින ආකාරයේ පිළිබඳව සුළු කිරීමක්. අද අපිට කතා කරන්න තියෙන්නේ අනුස්ථානපත්තේ අර්ථක ශාමයේ දෙක්කේ අනුස්ථානපත්තේ පත්තක ශාමයේ දෙක්කේ කියන කොටස පිළිබඳවයි. මේක පෙර ආනාපාන සති භාවනාවේදී අප ප්‍රකාශ කළ ආයනපස්සනාවත් වේදනාපස්සනාවත් චිත්තානපස්සනාවත් සමත වශයෙන් මෙන්න විදර්ශනා වශයෙන්ම අපිට වඩන්නට පුළුවන්කම තිබුණා. මේ කියන ලබන ධර්මා විපස්සනාවේ කොටස් හතරම විපස්සනා වශයෙන් පමණයි වඩන්නට පුළුවන් වන්නේ. සමත වශයෙන් ඒක වඩන්නට බෑ. එතකොට අනිත්‍යානුපස්සී අත්දැකීමේ සික්කදී අනිත්‍ය දැකීම ආස්වාද සාධාතේ සිහිය පිළිගන්නේ අතිචීල අතිචිත්ත අතිපඥා කියන විශේෂතාව පූර්ණ කරනවා කියන අත්‍යයයි ඒ සිහියට හතර. එතකොට අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙන ස්වરૂපය, නිතර සැලෙන ස්වરૂපය. මේ අනිත්‍ය කියනක අවස්ථා රාශියකදී අපිට දක්නට ලැබෙනවා. අනුමින් ඕලාරිකාන්තික අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මානසික ලක්ෂණ අනිත්‍යව සංඛාරා කියලා දැනීම වෙන බාල සංස්කාරයේ කාන්ති මනසියෝ කියලා අවබෝධ ප්‍රකාශ කරනවා ඕලාරික වශයෙන් සත්‍යෝ මැරෙනවා දක්කොලන් මැරෙනවා මේ මැනී ඕලාරික අනිත්‍යතාවය පිළිබඳව දෙන්නම නිර්වාණ අවබෝධය සඳහා ප්‍රතිම සමාන සම්මතයි ඊළඟට දෙවන අවස්ථාව තමයි අනිත්‍ය ලක්ෂණයේදී බයනුපස්සනාවකින් දක්නා ලබන අනිත්‍ය දර්ශනය ඒ කියන්නේ විපරිණාමයේ පස්සන ආකාරය. ඒ යම් කිසියක් වෙනස් ස්වરૂපයකට පස්සනාම ඒක අනිත්‍ය කියලා කියනවා. උදාහරණයකට කියවොත් සහප කොළයක් පොඩි කාලේ තිබෙනවා තව ටිකක් කල යනකොට මෝරනවා ඒක සහ පාට වෙනවා මේ විදිහට වෙනස් ස්වરૂපයකට පස් වෙනවා අපේ ජීවිතයක් පොඩි කාලේදී මුසුදේ තරුණ කාලේ වෙනකොට වෙනස් වෙනවා. මැදිනිය වෙනකොට තවත් වෙනස් වෙනවා. මහල වෙනකොට තවත් වෙනස් වෙනවා. මේ ආකාරයෙන් විපරිණාමයකට වෙනස් ස්වරූපයකට පත් වෙනවා. විපරිණාමය කියන එක අපට දක්නට ලැබුණත් ඒ විපරිණාමත්වයට පසු ආකාරය අපිට බලන්නට බැහැ. ඒක ඇතින් දක්නට බැහැ. නැත්නම් අපේ කුලයක් දැස බලාගෙන ඉඳලා කොයි වෙලාවෙද මේ කුලයේ කහපාට වෙන්නේ කියලා ප්‍රතික්ෂේපලා බලන්න සිටියා අපිට ඒක දක්නට ලැබෙන්නේ නැහැ කුලය කහපාට වුණාට පස්සේ අපිට තියෙනවා කහපාට වුණාට කියලා ඒ වගේම අපේ ශරීරයේ වෙනස් වීම මෙන්න මේ කුංචකාරයේ රූපයක් දැස බලාගෙන හිටපුවාම ඒ රූපයේ සමුන භාවයට පස්සේ මේ කොයි වෙලාවෙද කියලා කියන්නට බැහැ නමුත් අරුණ භාවයේ වෙනස් වූ රූපයකට පස්සනාට පස්සේ අපිට තියෙනවා මේ දැන් අවුරුදු 10ක් 15ක් හඳුනන්නේ නැති කියනවා. හමු මේ නැති කෙනෙක් අපට හසුසිය හඳුනන ඕකේ වෙනස් වීම අපිට එකපාරට පේනවා. නමුත් ඔහුට ඇතුළත කරන නිරන්තරයෙන් බලන්නේ නැතිකොට ඕකේ වෙනස් වීම තේරෙන්නේ නැහැ. මේ වෙනස් වීම දැකීම පමණක් විපරිණාමයේ දැකීම පමණක් කොහෙත්ම නිර්වාණ අවබෝධය සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. විපරිණාමය කියන්නේ නිරන්තරයෙන්ම අනිත්‍යයට යෑම නිසා ඒෙන් සිදුවන ප්‍රතිඵලයක් තමයි. ඊළඟ අනිත්‍ය අවස්ථාව තමයි මේ හේතුඵල අනුව මේ ලෝකේ දැන දෙයක් නැතිනේ හේතුන්ගෙන් හේතු නිසා ඵලයි මේ ලෝකේ පවතින්නේ මේ හේතු සහ ඵල යන දෙකේම අනිත්‍යතාවය දැකීම. තරන්නට යනකොට පුළුවන් නම් අර කලින් කරපු අනිත්‍ය දර්ශනයට වැඩිය ඒකක් නඳුරුයි. දැන් උදාහරණයකට කිව්වොත් අප මේ શબ્දයක් සිදු කරනවා මේ සිනහත් අයගේ කන තුලට ඒ ශබ්දය ගමන් කරනවා එතකොට මේ ශබ්දය ඇසෙනවා ඒ ඇසෙන ඇසෙන ශබ්දයක් එතනම එතනම නැති නැති යනවා අනිත්‍ය යනවා ඒ අනිත්‍ය යන්නේ මොකක් නිසාද එහෙම බලනකොට ප්‍රත්‍යේ තියෙනවා හේතු දෙනවා මොකක්ද හේතුව මේ ශබ්දයේ කණේ වැටීම නිසායි මේ ඇලීම ඇති වුණේ එතන සිත පහළුනේ එතකොට සත්‍ය නැති වෙනකොටම අර සිත නැති වෙනවා හේතුවයි ප්‍රතිඵලයයි දෙකම එතකොට අර සත්‍ය නැති වුණේ මොකක් නිසාද කියලා හස්තක පස්සට මේ විදිහට සත්‍ය අනිත්‍යතාවය බල බල අපට යන්නට පුළුවන් දැන් මා මේ පිට කරන සත්‍ය අනිත්‍ය කියන්නේ කොහොමද ඒ මාගේ මානසිකාරය ඒ සත්‍ය පිළිබඳ සිදුවීමට අවශ්‍යතාවයක් මානසිකාරයේ තුල නිතිුණොත් මගේ මානසිකාරයේ ඇනිවිස්සොත් මේ ශබ්ද පිට වීම නතර වෙනවා. ඒ මානසිකාරය නතර වෙන හේතුව තියෙනවා මේ විදිහට සත්‍යයන්ගේ ඒ කියන්නේ හේතුන්ගේ අනිත්‍යතාවය දකිනින් යම් කෙනෙක් අනිත්‍ය දර්ශනය දකිනවා නම් එය අර කලින් දෙකටම වඩා ටිකක් කැඳවුයි. ඊළඟ අවස්ථාව තමයි අනිත්‍ය අවස්ථාවේදී අර හේතුවයි ඵලයයි ඒ ඵලය ඇතිවීම ක්‍රියාවලිය යන තුනේ මනසිකාවේ දැකීම. දැන් උදාහරණයකට කියවොත් අපගේ සතියේදී ප්‍රකාශ කළා කායානුපස්සනාවේදී අපේ කය ඇතිවෙන හේතු උදාහරණයකට ආහාර පක්ෂයේ ආහාර පක්ෂය නිසා ශරීරය ඇතිවෙනයි කියලා. අපි ගන්න ආහාර නිරන්තරයෙන්ම නිත්‍ය යනවා. ඒකයි අප නිතර නිතර ආහාරات ගන්නට සිදුවන්නේ මේ ආහාර ගැනීමෙන් රූප කලාප අපේ ශරීරයේ උපදිනවා ඒවත් අනිත්‍යයට යනවා ඒ හේතුඵල ඊවැගේම ආහාර නිසා රූප කලාප ඇති වෙන ක්‍රියාදාමය ක්‍රියාවලිය අනිත්‍යයට යන ආකාරය අපට දකින්නට පුළුවන් නම් අර කණිතිය අනිත්‍යතාවයට වඩා ඒ අනිත්‍යතාවය තවත් කැඳවයි ඊට පස්ව තවත් අනිත්‍යතාවයක් කෙනෙකුට දකින්නට පුළුවන් ඒ කියන්නේ සංතති අනිත්‍යතාවය කියලා. ඒ කියන්නේ නම් මේක පැහැදිලි කරන වචනයක් වචනයක් පාසා මේ තුනක් අයට ඇහෙනවා. අප වාක්‍යයක් කියා ඉන්නලාට පසුව ඒ වාක්‍ය අවසන්. දැන් ඇහෙන්නේ නැහැ. මේ සංතතිය මාවක්. මේ ඕලානික අනිත්‍යතාවයට වඩා සංතතියේ අනිත්‍යතාවය ගැඹුරුයි. මොකද එක ඕලාර පන්ති කාලයක් තුළ සංස්කෘතියට පෙළකෝටි ගානක් අනන්ත ප්‍රමාණ ගානක් තිබෙන නිසා. එතකොට ඒ සංස්කෘතිය නිරන්තරයෙන්ම යම් කිසි හේතුන් පරම්පරාවක් ඇති වුණා ඇති වෙනවා ඒක පිට නැති වුණාට පසුව නැති යනවා. මේ අප කරනවා නැති වෙනකොට සද්ධාහන එකක් නැතිලා කියන්නේ. ඒකත් ඒ තරම් ප්‍රමාණවත් නැහැ අපිට විද්‍යාන අවබෝධය සඳහා ඊටත්ය තියෙන තවත් අනිත්‍යතාවයක් මොනවද? මේක අනිත්‍යතාව ස්නේහයක් ස්නේහයක් පාසා නැති නැති යන අනිත්‍ය දර්ශනය අනිත්‍යතාවය මෙන්න මේ අනිත්‍යතාවයේ දැකීමමයි නිවනට අවබෝධ වන හේතු හේතු උදාන්නේ ඒ කියන්නේ දැන් මම මේ පිට කරන වාක්‍යයක් අවසානයේදී ඒක සංස්කෘතියට අන්තර්ජාලිකතාවයට යනවා. ඊට පෙර පිට කරන පිට කරන වචනයක් වචනයක් පාසා අනිත්‍යයි. ඒ වචනයක තියෙන අකුරක් අකුරක් පාසා අනිත්‍යයි. මේ විදිහට ඒ වාක්‍යයට ඕලාරික වශයෙන් මේ ඉස්සෙල් කාණිකාවක් තියෙනවා. මේක අමතරව අපේ මේ නාම රූප මේ පංචස්කන්ධයේ නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති අදින් නැති නැති නාම රූප සංකල්පයක් කනිකාංශකාරයක් දක්නට ලැබෙනවා. ඒ කනිකාංශකාරය විද්‍යාඥයන් පවා පිළිගන්නා රූප කලාප තුළ උදාහරණයකට යකඩ කෑල්ලකට දින රූප කොටසක් පවා 10 පරිදි දෙකකට විශේෂ ඥාන අනුපාතයකට වෙනස් වෙනයි කියලා අනුඥාන ප්‍රකාශ කරනවා. අපේ බුදුපියාණන් වහන්සේ මේ සත්‍ය වශයෙන් දැකලා මේ අනිත්‍යතාවයේ නිමිතින්ගේ යෝගසත්‍යයට සම්මානය කරලා දුන්නේ. එතකොට මේ අනිත්‍යතාවයේ දැකීමෙන් තමයි අපට පුළුවන් යන්නේ මේ සංකීර්ණය තුළ පවතින මම මගේ කියන හැඟීම නැති කර ගැනීමට මේකට කියන දැනීම අත්හැරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සූත්‍රයක් තේන දීප සූත්‍රයේ සම්බ සංවිත්තේ ගණිත රූපං අධිකානාලක පච්චුප්පන්නං අද්දස්සන්නා බහිස්සන්නා ඕලාසන්නා සුඛමෝ අභිනම්මෝ පරිසංවා යන දූරේ සංකේවා සම්විත්තේ පස්සති විචාරති මේ සූත්‍ර සංකේතය පස්ස සංසප්තෝ විචාරෝ දෝනිසෝ උපපරිත්තෝ ඉත්තකං සේව කායිති ඉත්තකං සේව කායිති අසාසං සේව කායිති මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී යම් කිසි රෝගයක් ඇතිනම් අතීත අනාගත වර්තමාන යන කාලස්ත්‍රයකම අයත් අතීත අනාගත පස්තිප්පන්නේ එතකොට අපේ විදර්ශනා භාවනාව තුළින් මේ මහා ලෝකයේම සංකප්පන්දේ පිළිබඳව විමසීමක් අපට ගන්නට සිදුවෙනවා. අත්‍යත්නවා බලිස්නවා බලිස්වා අධ්‍යාත්මික වශයෙන් සමාධි සංකාමයේ සලහා බලිස්වා බෞද්ධ සත්‍යය තුළ පවත්නා රූප ඕලාර සංඥා සිතුමනා ගුරු සිතෝ සිතුමනෝත විඥානවා අසංවිතනවා අනිමෝ රූප යම් සූර්ය සංකේවා දුරෝ ළඟනේ ඇති රූප මේ සියල්ලම සත්‍යකින් දක්නවා වොන්ද දක්න්නේ අනිත්‍ය වශයෙන් ඒකට දුරු ශෝක පරිච්ඡේදය අනිත්‍ය වශයෙන් දක්නකොටම ඒක අනාත්ම වශයෙන් දුක් වශයෙන් දක්නවා මෙන්න මෙන්න අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ රූපත් සංයත් ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන සංගහ කරා අනිත්‍යකනාත්මයෙන් බලමිට චිත්ත සංකීර්ණ කාය සංකීර්ණයක් වශයෙන් නියතෙන්නේ චිත්ත සංකීර්ණ කාය සංකීර්ණයේ පහක්යක් වශයෙන් දැකෙන්නේ අපාර සංකීර්ණ කාය කාර්යයක් නැති නිත්‍ය විද්‍යාවක් වශයෙන් දැකෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි මේ ඒ සූත්‍රයට අනුව අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ භාවනාව කරනකොට මේ රූපස්කන්ධය සහ අනිත්‍ය ස්කන්ධයේ පවත්නාව අපේ දැරි අවබෝධය දිරිනවා මේක කිසියක් සාර්ථයක් නෙවෙයි අසාර්ථයක් කියලා අපහට ලැබෙනවා ඒ අසාර්ථකම ලැබීම නිසා මේ සංස්කාර අපට අතහරින්න පුළුවන් වෙනවා එතකොට මේ භූතයේ ප්‍රතිසං සාර්ථකවක් වෙනවත් දෙන්නේ නැහැ කියලා විශ්වාසන වාසේ විශ්වාසයේ නමදාලා. මේ විදිහට මේ අනිත්‍යතාවය මේ විගමනයෙන් සමහරක්ෂණයක් පාසා මේ භූත සමනාමකේ වෙනස් වීමක් දී මේවා අපට එකක් වශයෙන් විතර පවර්ණාදයක් වශයෙන් තියෙන මේ සමස්තතාවය. දේශනාවේ ක්‍රියාවලිය සිදුවන නිසා මේ ඇතිවීම නැතිවීම දේශනාව සිදුවන නිසා අපට මේ රූප සානාම එකක් වශයෙන් තේනවා. දැන් උදාහරණයකට කියනවා සිහින් බලන දියවන්නා ඒ ගැන අපි කියුවොත් ඒකේ ජීවිතයක අනිත් ජීවිතයක දැනුමක් හරි නැත්නම් මේ මහනුලක් යන දෙයක් ඇදලා ඒ දීර්ඝකේ කියන වතුර සඳහා වරක් බලලා ඇස්තිලන් ගහලා අනිස්තර බලනකොට අර දීර්ඝකේ කියන වතුර සඳහේ දීර්ඝයක් ගන්න ඒවා පහළට ගමන් කරලා වෙනත් ගැඹුරු ගොඩක් සිටින්නට ඇවිල්ලා මේ විදිහට නිරන්තරයෙන්ම දසෝ කොටසක් පහළ වෙනවා තවත් කොටසක් පිළිගන්නවා අතරමඟ පරතරයක් නැති නිසා මේක ඒකාකාරවකින් කියනවා මේ ඇතිදින්නම් දහස්කට පෙරති වූ වස්තු සම්බන්ධ නැහැ නම් කටයුතු කරියක් ඒ කියවන්නා ඒ සිස්ටම දකිනවා අනිත්‍යයක් සිටින දකින්නා සමහර විට අපිට බලනවා මේකත් ඉලක්ක දෙනවා ඒ තමයි අපත් මේ පරිපූර්ණ කියලා. මෙන්න මේ විදිහට නාමික ජීවිතින් ජීවිතින් ජීවිතින් ජීවිතින් යන එකම භවක් නාමයෙන් ඇති ඇති යනවා. අර ජීවිතයෙන් ඇතිවීමත් සමගම නැතිවීමත් සමගම ඇතිවන නිසා අපට මේක නිත්‍යයෙන් තියෙන මේ අනිත්‍යතාවය අපට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වෙනස් වෙන අනිත්‍ය යන මේ නාම රූපය අනිත්‍ය නෑමත් සමගම තවත් රූපකාරාට උපදවන නිසා මේ අනිත්‍යයෙන් නෑ එක්කටකින් අනිත්‍යයෙන් ඒ නැවත අලුතින් උපදවන නාම රූප කලින් සිදුවීවා නෙවෙයි ඒවාට තරමක් හෝ ඉතිරිවෝ වෙනසක් තියෙනවා විද්‍යාඥයන් තියෙනවා බොහෝ සුපා නිමිතිමක් පවතිනවා ඒකයි අපේ මේ රූප කලාප එන්න එන්න අපි දරා ගන්න භාවයකපත් වෙන බාහිර කියන්නේ මේ කියන්නේ මෝරන්නේ මේ ආකාරයෙන් හිතයි මේ අනිත්‍යතාවය අපට වැටෙන්නේ නැත්තේ එතකොට අර කලින් කියාපු ආකාරයට අනිත්‍ය දර්ශනය, අනිත්‍ය දර්ශනයට අමතරව තවත් අනිත් දර්ශනයක් තියෙනවා චිත්තස්කනික අනිත්‍ය මාත්‍ර දැකීමක් ඒක බොහෝ දුරට උපකාර වෙනවා අපේ මේ සංස්කාරයේ දෙනී අත්සංස්කාර දෙනී කියන බැඳීම සම්පූර්ණ අත්හැර දෙන්නට ඒ කියන්නේ මේ ලෝකයේ යම් කිසි සත්‍යයක් හෝ යම් කිසි වස්තුවක් තිබෙනම් ඒ වස්තුවට ඒ කෙනෙකුටදී අයිනක් තැබීම පවත්නේ අපගේ සිත තුළ ඒ වස්තුවේ නෙමෙයි. අපගේ මානසිකාරය ඒකට යොමු වුණාට පස්සෙයි යම්කිසි දෙයක හෝ කෙනෙකුගේ අකලක් වටිනාකමක් අපේ සිත තුළ ඇතිවන්නේ. අපි ඒ දෙනි මානසිකාරයක් ඇති නොකරගත්තොත් එහෙම කිසිම රූප ශබ්ද ගන්ධ රස පොත්පත් ධර්ම කිසිවක් හෝ මේවා අනේක පන්නේ කිසිවක් අපට ඇති කිසිම අධ්‍යාත්මයක් නැහැ අපේ සිිතේ. මේ විපකානා පිළිබඳ මම දන්නා මේ සමහර වෙලාවට හිතන්නේ මේ ආයේ දේවල් දරවල් අනුබලයන්නේ දැන් ඉස්සරහින් මේ කියන්නේ වැරදිලා හරි මානසිකාරය කියන පැත්තට යොමු වුණොත් අපට ඒ අධ්‍යාත්මික පිටක ලැබෙන්නේ නැහැ. එතකොට ඒ අන්නේ කියන්නේ නිවේත පිටුලා ඒ අන්නේ කොච්චර නිරාවද්ද පවතින්නේ. ඒක විස්සක්ෂණයක් ඇති වෙනවා විස්සක්ෂණයක් කියන්නේ ඇතිවීමක් ගැනීමකට වඩා පිටි කාලයක් ලැබෙන කාලයකට වඩා පිටි කාලයක් ඒ කාලේ ඉක්මනටම තවත් විස්සක්ෂණයක් ඇති වෙනවා මේ විදිහට නිරන්තරයෙන් ජීවිතයේ විස්සක්ෂණ සම්පදාවක් සිතුම් සම්පරාවන් ගලා යන තමයි මේ ලෝකයේ අභය සඳහායි ගලා යන මත තමයි මේ ලෝකයේ අභය සඳහා පවතින්නේ එතකොට මෙතන තියෙන කිස්සක්නේ ඊළඟට මේ දෙකද නැති වෙනවා ඊළඟට මේ නෝද දෙවෙනි කිස්සක්නේ කිස්ස අන්තිම තියෙනවා මේ විදිහට බලනකොට යම්කිසි ලෝකයේ වැදගත්කමක් තියෙනවා නම් ඒකේ එක කිස්සක්න මාත්‍රයක් තුළ පමණ ලෝකයේ කියලා දැනගන්න ඕනේ මේ ගැඹුරු අවබෝධය ඇති වෙනකොටම දුරුකරවන අපේ නාම කරවන නෑදෑවත් පිළිබිඹුර ලංකා දේවල් කියනවා නම් ඒවා පුදුම කියන බැඳීම ඉතා පහසුවෙන් අපිට අරමුණු කරගන්නට පුළුවන් ඒක මොකද අපේ සිත තුළ එක පිටක් විශ්වාසනයක් කියලා නැතිවම හැම මේකේ වෙනසක් නෙමෙයි. දන්ද කාර්යයක් හරයක් අදයක් වටිනාකමක් කිසිම දෙයක් මේක කියන ඇතිවී නැති කියන විස්සක්ෂණය පමණයි. එතකොට අපි මේ දුක්ඛේ නැන්දුවත් එක විස්සක්ෂණයක් තුළ ඊළඟ විස්සක්ෂණය තුළ දුක්ඛේ නැන්දුවා. අපේ හිත හිත අධ්‍යක්ෂණය තමයි බලනකොට මේ අනුව බලන විට මේ අනුව ලැබෙන විට සත්‍යස්වරයෙන් දකින විට සංස්කාරයන්ගේ පරිපූර්ණමක් ඇති කිරීමට ඒකේ මනෝපකාරී වෙනවා. ඒකත් මේ දුක්ඛත් අනිත්‍යතාවය දැකීම අපේ භවනාව තුළින් විතර දකිනවා. එතකොට මේ අනිත්‍ය වශයෙන් මේ ආකාරයෙන් අපි භවනාවට නඩත් යන්නේ මොනවද? අර ඉස්සෙල්ලා කිව්වන් විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන සංකප්පය සංකේත දක්වන්න කියන්නේ. ඒකත් උපලක්ෂ ආකාරයෙන් බලන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අර අතීත රූප අනිත්‍යයි, වර්තමාන රූප අනිත්‍යයි, අනාගත රූප අනිත්‍යයි කාල වශයෙන්. එතකොට ආත්මාන්ත රූප අනිත්‍යයි, බාහිර රූප අනිත්‍යයි, අත්‍යන්ත බාහිර වශයෙන්. එතකොට පස්සාකාරයක් එතනම කියන පස්සාකාරයෙන් දකිනවා. ඊළඟට ඕලාරික වශයෙන් හා අත්‍යන්ත වශයෙන් ඒ කියන්නේ ඕලාරිකෙන් බෝධෝසී බොහෝ දුරට බලාට තියෙනවා දැන් අපිට තරහ ගන්නේ අද කුලෝසි නමුත් මෛත්‍රී සහගත පිටින්මද අද සාමයේ ඕලාරික රූපය සාමයේ රූපය නිරූපණය ඊළඟට නිම රූපයේ ප්‍රමිත රූප අපි හිතනවා නිම කියන්නේ පහ ප්‍රමිත කියන්නේ එකක් මේක පස්සයි කරන්න පුළුවන් වේදනාවකින් සම්බන්ධ කරගත්තොත් අපි සිය කාමත් සම්පූර්ණ විස්තරක වේදනාවක් දැනෙනකොට ඒ වේදනාව නිසින්න වේදනාවක්. ඒක කියන්නේ නිමිති කාමයේ කියලා දෙකට ගන්නවා ඒ අසි සිිතේ දරකේ කියනවාට පාළුවත් නිමිති කාම. ඒ නිමිති කාමයේ සිිතේ කාම සිිතේ පහයි. ඒක ඒක නිසා අපි වෙන රූප කලාපය සංවේදීන උදාහරණ රූප කලාපය මේ විදිහට මේ ධ්‍යානයේ තුන් කලින් ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ වගේ සිද්ධ දෙකක් අපිට කියන්නේ ඒක නිවාන්සයි එකක් මේකයි විනාශ විශ්වාසය වෙනසයි මෙන්න මේ දෙනිත වේදනාව අර අනිත්‍ය යනවා අර අනිත්‍ය වේදනාව අනිත්‍ය යනවා මේ වේදනාව නිසා දෙනිත වේදනාව නිසා ඇති වෙන විකලාප අනිත්‍ය යනවා ඒකෙත් එතනක් පරිණතක පරිණින අනුදීනවා අන්තිම සංකේතය දුරුන දුක්ක් ඇති දුක්ක් අනිත්‍ය කියලා එතකොට මේ ආකාර එකොළොස් ආකාරයෙන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකේන අනිත්‍යතාවය අප දකින්නට පුරුදුවන්නට ඕන. විදේකයෙන් අදුම වශයෙන් අදිසනාගත වර්තමාන වශයෙන් යන කාලක්ෂණයෙන් අත්‍යවශ්‍ය බාහිර වශයෙන් කියන කොටස් දෙකෙන් සත්‍යාකාරයෙන්වත් අපේ අනිත්‍යතාවය අපි දකින්නට ඕන. මේ දකින්න අනිත්‍යතාවය ඉස්සෙල්ලාම සිතට පුළුවන් නාම රූප වශයෙන් දැකලා ස්වාමීන් අවබෝධ කරගන්නීමද නාම රූප කියන්නේ අපිට කියන රූප සංදේ නාමය කියන්නේ අපි සරල වශයෙන් සිත කියලා ගන්න. ඒකෙත් ඒකයි විචාරයේ අනිත්‍යතාවය කෙනෙකුට දැකලා ඒ අනිත්‍යතාවය තුලින් වෙනකොට පුළුවන් ස්වාමීන් අවබෝධ කරගන්නට. එහෙමත් නැත්නම් කෙනෙකුට දේශන බුදුහාම දකින්නට බැරි නම් මේ සංකප්පන්දියම ගන්න. මේ කෙලෙන සංඥා සංකාරේ විනාශය. මේ සංකප්පන්ති කියන මානසිකාරය දැකලා තවත් කෙනෙකුට මනාවෝද ගන්නට පුළුවන්. ඉස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය පිළිමෙත් කෙනෙකුට මේ ධර්මයේ දකින්නට අපෝප වෙනවා නම් එතකොට ඒ මේ හතෙන් දහතු ආසේ දහතු සීලු දහතු ආයු දහතු ආකාර දහතු විඥාන දහතු කියන ධාතු හය අනිත්‍යතාවය ගන්නට සිදුවෙනවා. එතකොට ආකාර දහතු අනිත්‍යතාවයක් නෙමෙයි අනිත් ධාතුයි අනිත්‍යතාවය දෙකම සාන්තිකේ නම් ගන්නට පුළුවන්. මේ ධාතු වල අනිත්‍යතාවය දැකලා ඥානවන්ත බව කෙනෙක් සිටිනවා නම් එහෙමත් උත්සාහක වැඩෙනවා නම් ආයතන හයේ අනිත්‍යතාවය දකින්න දෙන පස්සාරතන මොනවාද ආයතන හය පස්සාරතන සෝපාතන ධනාරතන දීවාරතන සාරාරතන මනාරතන කියන හය අසේ අන මාසිය සිය ශරීරයේ මනසේ මේ ආකාරයෙන් මේ ආයතනයේ අනිත්‍ය දකින්න දෙනකොට ඒ තුළින් කියන අවබෝධ කරගන්න පුළුවන්. මේ කරන සමස්තයාත්මක විශ්වකන්ති දර්ශන සතුවන්න සිදු වෙනවා අධ්‍යාත්මික වශයෙන් හා භාව වශයෙන් ආයතන 12කට නියම කරනවා රූපාවචනය සක්කාවචනය කියන්නේ අනේ රූපයයි අනේ සත්‍යයයි මාර්ගයේ ගමන දිවයි හරියට දිවයි සත්‍යයයි හරියට පොත්පත්යේ මනසයි ධම්මයි කියන ආකාරයෙන් තුනම අල්ලාගෙන ඒ දුරාය මානසිකාරය දකින්නට සිදුවන ආකාරයට කියනවා සමහර කෙනෙකුට ඒකත් වෙනවා දකින්නට මොකද ඒ ප්‍රශ්නාව හොඳයි ඒ ඒවා ඉතින් 13 18කට මේ ස්කන්ධ පංචකයේ දෙකට අනිත්‍යතාවය දක්වනවා මොනවද 18 චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු ඒක ඒ වාගේ අනිත්‍ය ඉන්ද්‍රිය හයට ලැබුණා මේ 618යි එහෙනම් රූපේ අනිත්‍යතාව පහළ වෙන විඤ්ඤාණ දෙන්නක් විඤ්ඤාණයට ධාතු ප්‍රකාශය ප්‍රකාශ වෙන්නේ එතකොට කනයි සද්දයයි තමන් ඇතිවන කන නිසා සබ්දේ නිසා ඇතිවන සෝත විඥාන නැහැ. නාසයයි ගන්ධයයි ඒ නිසා ඇතිවන සිත මේ ආකාරයෙන් අනිත්‍යය හයක් කරගෙන දහස් ආකාරයෙන් අනිත්‍යතාවය දකිනවා. මේ දහස් ආකාරයෙන් අනිත්‍ය දකින කොට තවත් කෙනෙකුට පුළුවන් නිවන අවබෝධ කිරීමට. ඉන්න දෙන්නේ නැහැ. එහෙමත් බැරි අය අත්හාරකම නෝපල්කාර වශයෙන් මනෝපල්කාර විදී ජීවිතයේ විදී විචාරණයන් පිට හැසිරෙන ආකාරයන් 18ක් අරගෙන මේ 18 ආකාර අනිත්‍යතාවය දක්නට සිදුවෙනවා. එකකින් බැලනම් අනිත්‍යකින් අනිත්‍යකින් බැලනම් පරිච්ඡේදින් ආනාදීන් වශයෙන් මාපිනේ එකින් එකට එකින් එකට අරගෙන අනිත්‍ය දර්ශනයට මේවා දිනු කරගෙන දිනු කරගෙන යනකොට අපිට කවදා හෝ දවසක ඒ තුලින් නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මොනවද මේ මනෝක විචාර? සක්ුණා රූපං දේශා සෝමනස්සත්ථානියං කුංචති දෝකස්සත්ථානියං රූපං කුංචති දෝකස්සත්ථානියං රූපං කුංචති යනාදී වශයෙන් දේශනාවේ සඳහන් වෙනවා ඇහැට රූපයක් දැකෙනවා දැක්වත් දැක්කට පස්සේ ඒ රූපය රූපනස්සත්ථානියං කුංචති සතිසින් විමසනවා දෝමනසස්ථානියන් උපෝචති දෝමනසේ නිමිතිය විමසිනවා චක්කස්ථානියන් උපෝචති ඒස්ථානෙ නැතහත් බලන විතුව ඇලීමක් ගැටීමක් නැතිව ඒ විමසනවා මෙතෙන්දී සිදුවන්නේ කොටස් තුනක් එතකොට අනිත් සත්‍යයක් ඇතුළමත් කොටස් තුනක් නාසයෙන් දැනුමක් දැනුමක් අනිත්යෙන් දැනෙන ඒකේ අරමුණ දැනුමක් කොටස් තුන දෙකින් මේකේ ධර්ම අදාකාරයක් වෙනවා මේ ධර්ම අදාකාර අනිත්‍යතාවයේ දැකීමත් නිවන අවබෝධ වීමට හේතු වෙනවා මේක දකිනකොට ඇත්ත වශයෙන්ම සංස්කාර ධර්මයන් හදවත තුළින් මතුවී මතුවී එන්නට පටන් ගන්නවා එහෙම ආවස්නාවක් තවත් කෙනෙකුට අතිශය සමුපාදයේ කියන අනිත් දෙලහි අනිත්‍යතාවයේ දකින විට මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය සූත්‍රයේ සම්ප්‍රසාරයේ අනිත්‍ය සංඥා විස්තරේ භාෂා බහුලීකතා සම්බන් මහරාමන් පරියාදීති සම්බන් රූපරාමන් පරියාදීති සම්බන් බවරාමන් පරියාදීති සම්බන් අවිඥාන පරියාදීති සම්බන් අස්මාන පරියාදීති සම්මෝහන්තිය ඒ කියන්නේ මේ අනිත්‍ය සංඥාව මහණෙනි නැවත නැවත ප්‍රගුණ කරනකොට නැවත නැවත වඩනකොට සම්බන් කාමරාමන් පරියාදීති සියලුම කාමරාමන් කියන ලක්ෂණය යන කියලා යනවා සබ්බන් බවරාගන් අනිජාති පරියාදී සියලුම භවයන් පිළිබඳ ආශාව භවරාමේ සංකීර්ණ යනවා සබ්බන් මාතරාගන් බවරාගන් අවිජ්ජා අවිජ්ජා සංකෝණේ නැතිලා යනවා ඊළඟ සම්මාත්මාන පරියාදී මමයේ මම කියලා ඉන්නවා කියන හැඟීම අත්මානයේ සම්පූර්ණයෙන්ම නිදෙන්න යනවා ඒ කියන්නේ මේ මානසික සංඥාව තුළින්ම අපට සියලුම මාර්ග අවබෝධ කරගන්න පුළුවන් කියන එකයි ඒ දේශනාවේ සිටි අදහස. ආමය නැති කිරීමට, සූත්‍රාමි නැති කිරීමට, බවරාමි නැති කිරීමට අවිද්‍යා සමූල ධාතනය කිරීමට, අභිමානීය නිරුක්තා දෙන්නට මේ අනිත්‍ය සංඥා භාවනාව මහත්ඵල මහාන් සංසදෙන අන්දමින් මහෝපකාරී වෙනවා. අනිත්‍ය සංඥාදිත්තේ භාවිතා භවදී කතා අතිමාන සමුද්ධා සංපාතනාති කියලා එන දේශනාවේ සඳහන් වෙනවා අනිත්‍ය සංඥාව භාවිතා කිරීමෙන් අතිමානයේ සම්පූර්ණයෙන් නැති යාමක් ඇති වෙනවා කියලා. ඒක නිසා අපි මේ කරන්නේ යන්නේ ඇත්ත වශයෙන්ම සතර මාර්ගයේ සතර පාරමිතා සුදාවට ඇති භාවනා ක්‍රමයක්. අනිත්‍ය දෙමින් මේ ආනාපානසති භාවනාවේ මේ ධර්මානුපස්සනා කොටසේ අනිත්‍යානුපස්සී කියන එක පමණයි විස්තර කරන්නේ දුක්ඛානුපස්සී අනාත්මානුපස්සී වෙන කොටස් විස්තර කරන්නේ හේතුව මොකද අනිත්‍ය යන දකිනකොට ඒක තුළින්ම අනාත්මය දකිනවා ඒක විස්තර කරන්න දෙයක් නෑ අනිත්‍ය තුළින්මයි අනාත්මය දකින්නේ අනාත්මය තුළින්ම අපි අසීමානයේ උපරිමයෙන් නැති කරන්නේ යකත් පිළිසින්නේ මේ සක්කාය දිට්ඨිය නැති කරන්නේ අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාව උපදවාගෙන. එතකොට අනිත්‍යානුපස්සී අත්දෘෂ්ඨානී විද්දේ අනිත්‍යානුපස්සී පස්සෘෂ්ඨානී විද්දේ කියන අධියට අර දුක්ඛානුපස්සනාවක් වෙනවා අනාත්මානුපස්සනාවක් වෙනවා. ඒක නිරන්තරයෙන් විදියේ තියෙන මතුවෙන නිසා යමක් අනිත්‍ය නම් යමක් අනාත්ම නම් ඒක එකයි කියලා දැනගන්න ඕනේ ඒක ඒකාන්තයෙන් දුකක් ඒ පිළිමේ දුක්ඛාන පස්නාව ලැබෙනවා එතකොට දැන් අපි ප්‍රකාශ කළේ මේ දක්වා මේ අනිත්‍ය කියන කෙනෙක් හැදීම මේ අනිත්‍ය විවිධාකාර අවස්ථාවන් ඒ වගේම අනිත්‍ය භාවනාවට අපි යොමු කරන්නේ මෙන්න මේ ධර්ම දෙකේ නිසා එතකොට මේ සතියේදී අපි ධර්මානුපස්සනාවේ වටිනාකමට ගන්න කරුණු පහ ආනාපාන සති භාවනා කියන අනිත්‍ය කියන ආකාරය ඒකේ විස්වාමයේ අවබෝධන ආකාරයේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කළා. අද අපේ මේ අනිත්‍යන වස්තනාව කියන ආනාපානසති භාවනාව අත්දින ආකාරයේ ප්‍රායෝගිකව විස්තර කිරීමට ඒ තරම් දීර්ඝවත්ින් මායන්නේ නැහැ මොකද හේතුව මේකද මේ පිළිබඳ සෑම කර්මක්ම අපි කලින් විස්තර කරලා තියෙනවා ආයතනා විස්තර කරන කොටත් විස්තර කළා වේදනා චිත්තාන පස්සනා විස්තර කරන කොටත් මේ අනිත්‍ය ඥාන ධර්මයන් දක්නා ආකාරයේ පිළිබඳව විස්තර කිරීමක් කළා ධර්මකෝ විශේෂීනම් සිටි නූවාන සිටි නූ අර පටිච්ච සමුප්පාද අංගයන් පිළිබඳව සිදුවන අනිත්‍යතාවය පිළිබඳවයි. මොකද මේක කොහොමද අපි භාවනාවෙන් ගන්නේ? අංග සත්‍යෝ ඒ භූතයේ ගැටි නිසා දක්ඥානයේ මේක තීන පස්සයයි. මේ පස්ස නිරෝධ පස්ස පත්‍යා වේදනා පස්ස නිසා වේදනා දැන් මේ අපි කරන්නේ මොකද්ද? පස්ස නිරෝධා මේ පහ හස්තිය නිරුද්ධ කරනවා. ඇහැ පැත්තකට දානවා, රූපේ පැත්තකට දානවා, චක්කු විඥානේ පැත්තකට දානවා, පස්ස නිරෝධය, පස්ස නිරෝධය දැකපුවාම වේදනා නිරෝධේ ඊන් පස්සේ යන දැනුම නිරුද්ධයි. අපි වේදනාව නිසා ජනිත වෙන යම් සාධර්ම තිබේ නම් ඒ සියල්ලම එතනම නිරුද්ධ වෙනවා වේදනා නිරෝධයත් සමගම. අපි මේ සංස්කාර නිරෝධ කරන්නටයි යන්නේ. එතකොට පස්සෝ ඒකෝවන්තෝ පස්ස සමුදය දුක්ඛයෝවන්තෝ මජ්ජී මන්පායන විසති පස්සේ ඒකාන්තයක් පස්ස සමුදය අනිත්‍යයක් පස්ස සමුදය තමයි මම ඔය වෙනකලේ මොකද්ද ඇයි රූපයයි විඥානයයි කියලා මජ්ජී නැද හිස්ස රූපේ තුල මන්පාය නුවණින් ලැබිත්තදී හැලෙන්නට එපා මේක මම මගේ දෙයක් නෙවෙයි පවස්නා සදාකාශ පවස්නා දෙයක් නෙවෙයි මේ ශූන්‍යතාවය අනිත්‍යයට යනවා දැන් මම කියලා ගන්නට තියෙන්නේ මේ කිස් බව අනිත්‍යයට යනකොට ඒ කිස් බව මමත් අරගෙනමයි ඒ කිස් බව අනිත්‍ය කියන්නේ දැන් කන පැත්තකට දාන්න මේ සද්දේ පසුපසින් බලන්න සද්දේ දකින්න හිත බලන්නයි කරන්නේ දැන් නාසයෙන් අයින් කරන්න දෙයක් නෑ ධනුෂ වලින් නැති නිසා දිවේ අයින් කරන්න දෙයක් නෑ කයින් අයින් කරන්න දෙයක් නෑ නමුත් ඒකටත් මනසකාරයෙන් යොමු කරන්නේ නාසයේ වෙනම ධර්මයක් ධනුෂ වෙන ධර්මයක් ඒ තුළින් ඇති වෙන විඥානයේ තවත් ධර්මයක් නැද දිස්කන්නේ ශූන්‍යතාවයක් ඉවත් වීමයි ඉව වෙනයි පසේ වෙනයි ඒ තුළින් මතුවෙන විඥානය වෙනයි ඒ තුන පසුකට දාපුවාම මේකේ කිසිබව. කය වෙනම ධර්මයක්. කයට දැයෙන්නේ ස්පස්ත පොට්ටබ්බ වෙනම ධර්මයක්. ඒ තුළින් දැනිත වෙන විඥානය තවත් ධර්මයක්. ඒ තුන මැදට දාපුවාම සිත් විඥානය. මේක අනිදිතම අත්‍යක්ෂණන් දැන් අපි දෙන්නේ ආකාරයකට. ඒ කියන්නේ බාහිර රූප සංස්කන්ධයන් කොටස් බාහිර සිටින් ගැලෙන්නලා ගිහිල්ලා විරුද්ධ වෙලා ගිහිල්ලා අපි ගැඹුරු සමාධියක් හත්දගෙන අවස්ථාවක් මනස මනසටම කරුණු වන පවතින අවස්ථාවක්. මේකේ මේ මනසටම දැන් මනසකාරය යොමු කරන්න මානසිකව. ඒක ඇති ඇති නැති නැති යන්නේ බලන්න. අනිත් එක යනවා. ඒ අනිත්‍ය තුළ අනිත්‍යයේ දෙස් තුළ ඉතිරිවන්නේ මේ හිස් ගතියක් තව මොහොතකින් නැති වෙනවා අනිත්‍යයි ඒක ස්වરૂපය අනාත්මයි නිවිදී සංස්කාර නිරෝධයට පිටපත් වෙනවා ඇති ඒකේ නුනා නම් මේ හිස් බව දැසට මනසිකාරය යොමු කරන්නේ මේක සංස්කාර මාත්‍රයක් මේ සියලුම සංස්කාර නිවිතනයි නිවන නිවන සාන්තයි ඒ පිළිනො නිවන එකට අරමුණේ මේ භාවනාව හරියට කරලා පිළිලා එක්කයි කියන මාතෘකාව අවබෝධ කරලා. හොඳයි. දැන් තව විනාඩි 15ක් අපි කතා කරමු. මේ අද භාවනාව කරන දෙයකටම ලේසියෙන් පස්සේ මේ තව අපි දැන් අද බලමු ඊළඟ කොටසට අපි දැන් කතා කළේ පංච පාදානස්කන්ධේසු පංචක නීවරණේසු චතුර්විධ භාවේසු ආයතනේසු කියන කරුණු තුනක් පිළිබඳවයි. දැන් හතරවෙනි කාරණාවට බලන්නේ පුනිතිපලම් වික්ක වේදිකෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තු බොජ්ජංගේසු මහණෙනි නැවතත් මේ භාෂණයේ මහණ විසින් අත්ත බොජ්ජංග ධර්මයන් වඩමින් මේ ධම්මානුපස්සනාව කරන අය මොනවද දත්ත බොජ්ජංග ධර්ම? සති ධම්මවිචය, විරිය, සීතේ පස්සද්දී සමාධි සෙක්වා. අපි මේ දේශනාව පටන් ගන්නා වෙලාවේදී කියවා මේ ආනාපානසති භාවනාව තුළින් නිර්වාණය අත්දැකීමට නම් සතර සත්‍වතාන ධර්මයන් වැඩෙන අයදනොත් හත් බොධිසංග ධර්මයන් වැඩෙන අයදනොත් මේ භාවනාව කළ යුතුයි කියලා. අපි බලමු මේ දක්වා අපේ තුළ සත්‍ය බොධිසංග ධර්මයන් කවර ආකාරයකින් වැඩි වෙන්නේ කියලා. සතෝ වාසද විසෝ සතෝ වාසද සතෝ පස්සදති ජීයෙන් යුතුවම ආස්වාද කරනවා ජීයෙන් යුතුවම ආස්වාද කරනවා නැවත නැවත අපේ මනසිකාරයේ දීසාසාවෝ තේ දිව්‍ය ආස්වාදෝ තේ දුම් කරමින් දුම් කරමින් මේ භාවනාවේ අපි මේ දක්වා ගමන් කළා නැවත නැවත අරිමුණට මෙසේ සතිය පිහිටවනකොට ජීවිය නම් වෙනකොට සතිය අපේ අභිවර්ධනය වෙනවා සති සම්බුද්ධංගය වෙනවා මේ ධර්මය මේ අනුපස්සනා භාවනා කරන විට මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් අපි දැක්කා කාය සංස්කාරයන් වශයෙන් දැක්කා චිත්ත සංස්කාරයන් වශයෙන් දැක්කා දුක් වශයෙන් දැක්කා අනාත්ම වශයෙන් දැක්කා ශූන්‍ය වශයෙන් දැක්කා විවිධ අවස්ථාවලදී ඒ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් මේ ආස්වාස්වාසයත් ඊට ප්‍රතිබද්ධ වූ මේ රූපස්කන්ධයත් ඒකට සම්බන්ධ වූ නාමස්කන්ධයත් දකින්කොට අපේ සිත තුළ ධම්මවිචේ සම්බුද්ධංගයේ නුවණ ධම්මවිචේ කියන්නේ ලැබෙනවා. හැබැයි ආනාපාන සති භාවනාව සමත වශයෙන් පමණක් කරන අයට ධම්මවිචේ සම්බුද්ධංගයේ ලැබෙන්නේ නැහැ. අප කරන්නේ සමථ විපස්සනා දෙකම වැඩි යන මේ බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම වර්ණනාපත වදාළ සෑම සූත්‍ර රාශියකම දිස්වෙන දාඨාකාර ආනාපානසති භාවනාව ඒ තුළින් සම්විතේ සම්බන්ධන්ගේ මේ තුන්වත් අයගේ සංකාන තුළ දැනට වැඩි ඇති. එතකොට මේ අපි මේ ආස්වාද ප්‍රස්වාද වලටම සිහිය දීර්ඝය පිටනවා ඒ කියන සිට පවත්වාගෙන යාමට උත්සාහ කරනවා ඒකට අපි දීර්ඝයක් සිදවනවා මේ දීර්ඝය එන්න එන්නම ටිකින් ටික ටිකින් ටික අපේ දැනට වැඩිගෙන වැඩිගෙන ඇවිත් තියෙනවා ඊට අමතරව අනුපන්න අනුරූපන් කුසල් ධර්මයන් ඉදීමටයි අපේ මේ උත්සාහය අනුපන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය එහෙම කියන්නේ අනුපන්න වූ කුසල ධර්මයන් උපාදයි කිරීමට විදිහට වායනකින් වයන් කරනවා කියන්නේ. එතකොට අපේ ධ්‍යාන සිත් අපට ලැබිලා තිබුණේ මාර්ගඵල ලැබිලා තිබුණේ ඒවා අභිවර්ධනය කිරීමට අපි මේ උත්සාහ කරන ආස්වාද ප්‍රසවාසයට තුලන් රැල්ලේම සිද්ධ පීඩවනවා ඒ පීඩීමට නැවත නැවත ඉන්ද්‍රිය යෙදෙනවා පීඩීමේ එතකොට අපි නොදැනුවත්වම දිව්‍ය සම්බොධ්ංගේ අපේ තුලින් අභිවර්ධනය කරගන්නවා දැන් පීතිය අපි විශේෂයෙන්ම පීතිපත් සංවේදී අසන ස්වාමී පසල ස්වාමී එක්කද කියන අවස්ථා දෙකේදී පීතියක් දක්න වෙලාවට අප මේ ආස්වාස් ප්‍රස්වාස වලින් කොහොමද පීතිය ඇතිවෙන්නේ කියලා ඒ පීතිය අපි භුක්තිඳා ඒ තුළින් අපට පීතිය ඇති වුණා පීති සම්පජන්ගේ ලැබුණා ඊට ඒක ඇති වෙන්නේ නැතත් ප්‍රමාණිකෝලව සිත සමාධියේ සමාධියේ යනකොට ක්‍රමානුකූලව මේ නාම රූප සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ නැලෙමින් පිළිඹුනේ පිළිඹුනේ යනකොට අපට සීතියක් හදවත තුළින් ඇති වෙනවා ඒ ඒ තුළින් අපට සීත සම්පූර්ණ වෙනවා දැන් තියෙන්නේ පස්සද්ධිය අපි පස්සම්බයන් කාය සංඛාරණ අසුරිස්ථානයේ සිටති පස්සම්බයන් චිත්ත සංඛාරණ අසුරිස්ථානයේ සිටති මේ කාය සංස්කාර සංසිඳුවා චිත්ත සංස්කාර සංසිඳුවා. ඒ කාය සංස්කාර, චිත්ත සංස්කාර සංසිඳුවමින් මේ භාවනාවේ අපි නිරත වෙනකොට අපේ පස්සද්ධිය නිරන්තරයෙන් වැඩෙනවා. බොහෝ වෙලාවට ආස්වාද ප්‍රස්වාස සියුම් වෙදී සියුම් වෙදී යනකොට කාය සංස්කාර සියුම් වෙදී සියුම් වෙදී ගොස් පස්සද්ධියට සැනසීමට සංසිඳීමටපත් වෙනවා. එතකොට මේ භාවනාව තුළින් අපේ සිතේ එකම බවක් නැතුව කිසිවිගේ තත්ත්වයක් තිබුණේ දැන් ඉන්නේ ඉන්නම සිත එකම භාවයකටපත් වෙනවා සමහර අය ධ්‍යාන සිත් උපදවා ගත්තා ඒ තුළින් සමාධි සම්බොධ්‍යංගේ වැඩුණා මේ සියලුම ධර්මයන් අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කේ කොහොමද ඇලීම් දෙකීම් වලින් තොරව පටිච්චසමුප්පාදනය කරමින් අත්හරින්න එතකොට සුපීක්ෂා සම්බොජ්ජංගේ අපේ තුල දැනෙනවා. මේ බොද්ධංග ධර්ම හතම දැන් අපේ සිත් තුළ මේ භාවනාව හරියට කළා නම් මේ දක්වා වැඩි දෙන්නට ඕන. අප කීවා බොද්ධංග ධර්ම භාවනා කරන්නට පිළිපද දෙනකොටම මේ මොනවත් අය අතුරින් අපට කැමැති කැමැති බොද්ධංගයක් උපදවාගෙන කැමැති කැමැති වේලාවක් ඉන්නට හැකියාව ඇති කර ගැනීමට විශේෂයෙන්ම විකාන සුදුසුයි සම්බොජ්ජංගයයි පස්සද්ධි සම්බොජ්ජංගයයි සමාධියයි ඒකාවයි කියන බොජ්ජංග ධර්ම හතර අදිස්ථාන කරලා විනාඩි 15ක් තුළ මට පස්සද්ධි සම්බොජ්ජංගයෙන් ඉඳලා දේවා කියලා අදිස්ථාන කරලා ආස්වාද පස්සාවේ කීයේ කීයනොට පස්සද්ධියම මතේ වීම මතේ විනාඩි 15ක් තුළ පවතිනවා මේ කායය දැක කරන්න පුළුවන් අපේ කායික දුක් කායික දරද කායයට දැනෙන පීඩාවන් නැති කර ගැනීමට මේක මහා මහා උපකාර වෙන මහෞෂධයක් ඒකයි බොද්ධංග සූත්‍ර තුළින් ප්‍රෝපසෝ ඉන්නේ ආකාරයටයි මේ බොද්ධංග සූත්‍ර කියනකොට මේ බොද්ධංග ධර්මයන් අපේ සිත් තුළ වැඩෙන්නට ඕන වැඩි වැඩි ඒවා අත්දකින්නට ඕන එතකොට අපේ රෝග සුව කරගන්න පුළුවන් බොද්ධංග භාවනාව තුළින් බොද්ධංග සූත්‍ර තුළින් සමාධි පස්සද්ධියත් එමයයි සමාධියක් වීමයි ප්‍රීතියක් වීමයි අර සරියුත් මහ රහතන් වහන්සේගේ දේශනාව දේශනා කරලා තියෙන බුද්ධං සම්මුතිය කියන සූත්‍රයක ඉමේ සමාවතෝ සත්තන්නම් බුද්ධං ගාන නියන යේන බුද්ධං කියන ආසංකාමී උපමාන සමයන් විහෙරතුන් සීන සීන බුද්ධං කියන උපමාන සමයන් දේශාමි හැබැයි මම මේ බොද්ධංග හතෙන් දීමේ බොද්ධංග කියන ආසංකාම බොද්ධංග තමයි අහිලසු මොන මොන බොද්ධංගයෙන් හරි මේ දේශාලේ නිර්ණය කිරීමට කැමති නම් දීමේ බොද්ධංග කියන්නේ ඊයේ බොද්ධංගයෙන් වඩා වඩා ඉන්නයි කියලා. ඒ කියන්නේ උදේ කාලේ මට ධම්මවිදේ සම්බුද්ධංගෙන් ඉන්නේ කියලා හිතන සරියුත් මහ රහතන් වහන්සේට උදේ කාලේම ධම්මවිදේ සම්බුද්ධංග. පීඨයෙන් ඉඳ කියලා හිතන තවත් කාලේ මුළු කාලෙම කියන්නේ. පස්සද්ධියෙන් ඉඳ කියලා මුළු ශාස්ත්‍රීය පුරාණ මුළු කාලෙම පස්සද්ධිය. මේ විතරේ මහරහතන් වහන්සේ දේශනා කළ සූත්‍ර පාඩය අපේ ශක්තිමත් අනුව අද වශයෙන් විනාඩි 15ක් 20ක්වත් මේ බුද්ධංග ධර්මයන් අපේ සිත් තුළ ඇති කරගෙන ඒවා අධ්‍යක්ෂ දෙක එදිනදා ජීවිතයේ තුළ ඉන්නට පුළුවන් ශක්තියක් උදා කර ගන්නවා නම් ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් විශේෂයෙන්ම මානසික පීඩාවන් කායික පීඩාවන් දුරු කර ගැනීමට දැන් ඕනම කෙනෙකුට හිතන්න පුළුවන් මේ පස්සපි සම්බුද්ධන්ගේ දැන් විනාඩි 15ක් ලැබීවා. ආස්වාද ශරීරෙ කිච්චේ කය සැහැල් වේලා පර අඩු වෙලා ඒක සැහැල් වේලා පර අඩු වෙලා සංසිඳන සුවයක් දැනෙනවා. ඉතින් සුව දැනෙන මොහොතකට තියෙනවා. හොඳයි. දැන් අපි බලමු දීර්ඝ සම්බුද්ධන් වේදේශ පළමුවෙන්ම දැන් ආස්වාද කරනවා පාස්වාද කරනවා ඒ ආස්වාද පාස්වාද තුලම සිත පිහිටවන දීපේ දෙස බලන්න. මේ ජීවිතේ මේ කියලා මුළු ජීවිතේ අදට නෑ අදදී ප්‍රතිගම නැදට නෑ. අනිත්‍ය ගැන දන්නවා. මුලදී මහා ජීවිතයෙන් භාවනාව පටන් ගන්නවා ටික වෙලාවක් යනකොට නිදි ගන්නේ කුමක් නිසාද? මේ වීර්ය ධර්මය අනිත්‍ය ධර්මයක් නිසා ඒක දිගින් දිගට පවතින නැති ධර්මයක් නිසා මේ වීර්ය සම්බොධ්ජංගය අනිත්‍ය දෙයක්. මේ වීර්ය කියන්නේ මොකද්ද? හිතේ තියෙන සංස්කාර ධර්මයක්, දුක්ඛ ධර්මයක්, වීර්ය සම්බොධ්ජංගයේ දුක්ඛයක්. අපි ප්‍රතික්‍රියාවෙන් උපදවා ගන්න උත්සාහ කරත් අපි නිතරම නිින්ද යන්නේ අපට උනේ විදියට විදිය පවත්න්නට බැරි නිසා ජීවිය සම්බොජ්ජංගය අනාත්ම දෙයක්. ජීවිය සම්බොජ්ජංගය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සංස්කාර තුන්ගයක්. සංස්කාරං නාම නන්දති සබ්බේ සංඛාරා දුක්ඛා සියලුම සංස්කාරය දුක් සංස්කාරය අභිනන්දනය කරන්නේ විද්‍ය සම්බුද්ධන්ගේ මහා ලෝකෝට අපරේ ගහගත්තට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ස්කන්ධය අත්හල යුතු එකක්. මේ ධර්මයේ ජීවිතයට එන්නේ කරන දේශනා වර්ධවා කියන දන්නකපා. දැන් සීතිය දකින්න ඒක සම්බොධ්ධන්ගේ අත්දකින්න දීපත් සංවේදී අවස්ථාව තුළින් නැත්නම් සුඛපත් සංවේදී අවස්ථාව තුළින්. සීතිය මොකක්ද? අර ඉස්සෙල්ලත් අපි කියවනේ මේකේ කියන්නේ මොකද්ද කියලා කියන්නේ මොකද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ගොඩක් ඒක සම්පූර්ණංගේ අගය කළ යුතු දෙයක් නෙවෙයි ත්‍රිවිධ සම්පූර්ණංගේ තබාගත යුතු දෙයක් නෙවෙයි ත්‍රිවිධ සම්පූර්ණංගේ නිරුද්ධ කළ යුතු සංස්කාර මාත්‍රයක් සියලුම සංස්කාර නිරුද්ධ කිරීමකින් තොරව නිවන ලැබෙන්නේ නැහැ නිවන් යන්නට මේ බොධංග ධර්ම අවශ්‍යයි. අවශ්‍ය වුණාට සම්මා විලෝභා සම්පා මේවත් සහානිය කරයි පැත්තකට ගන්නට ඕන. දැන් පස්සෙන් තීරණ බද්ධංගයක් පැත්තට ගන්න කරන්න වැඩක් නෑ. අනිත්‍ය අනාත්ම දුක්ඛ ධම්ම සංස්කාර ධම්ම සංසාරේ නිමග්න කරවීමටත් මේකට අභිනන්දනයක් ඇති වුණා නම් ඒ හේතු වෙනවා. දැන් පස්සත් මේ විදිහට බලන්න පස්සම්බයන් කාය සංකාරං පස්සම්බයන් චිත්ත සංකාරං කය සැහැල්ලෙන ආකාරය චිත්ත සැහැල්ලෙන ආකාරය සංසිඳන ආකාරය නිනෝ මොනවාද මේවා නිතරම පවතින ධර්ම නෙවෙයි මේවත් හිතට දැනෙන දැනීම මාත්‍ර පමණයි කායපත් සම්බන් සම්බයන් කාය සංඛාරම් කියුවට මේ කාය සංස්කාර සංසිඳීම කොහාට දැනෙන්නේ මෙතෙක් කල් අපි කතා කළාට හිතට දැනෙන දැනීමක් ඒක අවබෝධ කරගන්න මේකත් කළා කියන්නේ චිත්ත සංකාර සංසිඳීම ඒකත් දැනෙන්නේ පිටට මොනවද මේ සංස්කාර මාත්‍රයක් ඇතිවීම කියන අනිත්‍ය දෙයක් මම මගේ නොවන දෙයක් අනාත්ම දෙයක් අත්හල නිතු දෙයක් අත්සද්දේයි සමාධි සම්පූර්ණයේ එතකොට ඉතින් එකඟ භාවයේ පළවෙනි ධ්‍යානයේ හෝ ධ්‍යානයක් පුළුවන් නම් ඒකට එකතනෙකින් පස් වෙන්න පුළුවන් කෙනෙකුට ඉන්නවා නම් කෙනෙක් ධ්‍යානයකට පස් ගන්න පුළුවන්. මොනවද? අක්කනිකා බඹලෝ වුණ ධ්‍යාන පිටක් තුනක් අනිත්‍ය කියනවා. මගේ කාල චක්‍රයේ කල්ප 84000ක තත්ත්වයයි. මේ තත්ත්වයෙන් පසු ඊළඟ තත්ත්වයේ විනාශයි අයින් පසු හා දහතු මගේ කාර්යත්වයට එකටත් ප්‍රේත සමානයි එකක් තමයි. මේ සංඥා නා සංඥා කියන එක විතරයි. සංපස්සු දහතු දා කාලෙදී නිදි. මොන සමාධියක් ඇති වුණත් මොනව දෙවිදී ඇති යන දෙයක් විතරයි. ඒක නැති වී යන දෙයක් අභිනන්දනය කළ යුත්තක් නෙවෙයි ආස්වාද කළ යුත්තක් නෙවෙයි එළඹ කෙලෙස්සක් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයක් ඒකත් සංස්කාර ධර්මයක් මොකද්ද සමාධියේ සිටී පවස්නා ස්වභාවයක් සමාධියේ යථාර්ථය ඒකයි ඉතින් දැන් අපි සති සම්බොජ්ජංගයේ මනසිකාරයේ මෙහෙවන්නේ සතුව අස්සදී සතුව පස්සදී සීයෙන් යුතුවම ආස්වාද සීයෙන් යුතුවම ආස්වාද ඒ සතිය මොකද්ද? ඒ සතිය අඛණ්ඩ ධර්මයක්ද, නිත්‍ය ධර්මයක්ද? ඒකට පවත්නා මනස්කාරයේ කිලිහි යනකොටම සතියක් කිලිහි යනවා නිත්‍යයි. සතිය කියන්නේ හිතේ තියෙන සංස්කාර මාත්‍රයක්, නාම මාත්‍රයක්, දුක්ඛ ධර්මයක් දෙවින්නයේ. එය අනිත්‍යයි, අනාත්මයි, දුකයි, එය සංස්කාර ගොඩක් නිසා ආස්වාද කරියුක්ක් නෙයි. දැන් සික්ඛා සම්බොධ්ජංගේ පිටපත් කරන්න. සික්ඛා සම්බොධ්ජංගේ මොකද්ද? මෙදහත් මේ සියලුම ධර්මයන් දකිනවා. මෙදහත් බව කොහෙද තියෙන්නේ? ඒකත් සිටේ තියෙන සිත් සංස්කාරයක්. උපේක්ෂා සම්බුද්ධංගේ වටිනාකම තියෙන ওই චිත්ත සංස්කාරයේ වටිනාකම මතයි. ඒකත් ඇති වෙනා නිසිරයන් ධර්මයක් සංස්කාර ධර්මයක් ජීවිතේම සංස්කාරයක් සබාගෙන නිවන් යන්නද බෑ ඒකත් අපි අත්හරිනවා මෙතහත් පිටින් නිවන ගැන තියෙන අපේක්ෂාවක් සහිතව සකල ලෝකයෙන් සකල දෘෂ්ටියෙන් පිටින් අත්හරිනවා දැන් බලන්නේ ධම්ම විචේ සම්බුද්ධ සංගය සබ්බකාය පරිසම්මේදී අසුරිස්සාමේ සුත්තදී සබ්බකාය පරිසම්මේදී පසුරිස්සාමේ සුත්තදී මුළු කයම දකින්න ආස්වාස්පස්වාස් භාවනාවේ නිරත වෙන්නේ මුළු කයම ආස්වාස්යෙන් වෙනස් වෙන ආස්වාස්යෙන් වෙනස් වෙනවා අනිත්‍ය වෙනවා අර කලින් කියවා මේ ආස්වාස්යෙන් මුළු කය සාක්ෂිත එකක් වෙනවා කියන්නේ ආස්වාද ප්‍රාස්වාද දෙල්ලක් තුළ මුල තුන නාම රූප ධර්ම නැගට යනකොට අනිත්‍ය යනවා නැති වෙනවා. මේ අනිත්‍ය ධර්ම සංස්කාර නිසාම දුක ඒව අපට ඕනේ නැති විදිහට පවතින්නේ ඕනේ විදිහට අනාත්ම ධර්ම දැන් බලන්න ආත්මික කය පුරාම ආස්වාද පැතිරී යනවා මේ ආස්වාද පටන් ගන්නා තුද පවතිනා රූපස්කන්ධයත් ඒ දක්නා පිටත් එතනම එතනම දිවි දිවි දිවි ඉදිරියට ඉදිරියට දිවි යන ආකාරය. සාක්ෂාත් වලින් පසුපසට ඒ රූප දිවි දිවි ආකාරයට ගමන් කරන ආකාරයයි. නාමයක් දෙනවා ඒ දක්නා පිටත් වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. එතකොට දැන් මේක දකින ප්‍රඥාව මොකද්ද? ධම්මවිචේ සම්මුච්ඡන්දය මොකද්ද? ඒකත් සංස්කාර ධර්මයක්. ඒකත් අනිත්‍ය ධර්මයක්. ඒකත් දුක්ඛ ධර්මයක්. ඒකත් අනාත්ම ධර්මයක්. දැන් මොනවද කියලා කියන්නේ? හිත දැන් කිස් වෙන්න ඕනේ මේ භාවනාව හරියට කරන්න. මේ විශ්ව රූපයේ දෙස බලාගෙන අර කලින් කියවා තේම මේ හිස්ගතියත් අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාර මේ සියලුම සංස්කාරයන් නැති නිවනමයි සාන්ත කියලා හිතන්නේ. නැත්නම් මේ විශ්ව රූපයේ දක්නා වේදනා පසකින් බලන්න මෙන්න මේ දැනෙන සුඛ වේදනාව මෙන්න ඒකේ තියෙන සියුම් හැඟීම මෙන්න ඒක දන්නා දැනීම මේ දෙකේ සිත් ස්වરૂප සංස්කාර ස්කන්ධය ඒක අනිත්‍යයි ඒක තමයි එතකොට ඥාන සංස්කාර නිරෝධයක් අපයන් මේ ධන සත්පුරුෂංග ධර්මයන් භාවනාවට ওই විදිහට නෙගුවොත් ඒ තුළින් අපට මේ ධර්මානුපස්සනාව ක්‍රියාත්මක කරමින් ජීවනය අවබෝධ කරගන්නට පුළුවන්. දැන් මේ පින්වත් අයට හිතන්න පුළුවන් මේ බුදුහාමුදුරේ දේශනා කරපු සූත්‍රය විකෘති කළා නේද මේ හාමුදුරුවෝ කියලා. ඒ දේශනාවේ සඳහන් වන්නේ කොහොමද? සංකම් අසංකම් ආජත්තං සත්‍යම් බුද්ධං වන්නති නියත්තං සත්‍යම් බුද්ධං හෝති ප්‍රඥාති. <clears throat> සත්‍යම් බුද්ධං නේ නැත්තම් Taman තුලේ නැති බව දැනගන්නවා. අසංසං මාර්ගයෙන් සම්බන්ධ මාත්‍රියෙන් සම්බන්ධ හෝති පදානාදී අත්සම්බන්ධයේ කියනවා මේකත් දැනගන්නවා යථා ධනස්පන්න සම්බන්ධයෙන් මත උපාදෝති සංජපදානාදී රූපන් සම්බන්ධයෙන් කියනවා ඒකත් දැනගන්නවා යථාද උප්පන්න සති සම්බන්ධයෙන් භාවනායි පාස්තුරී හෝති සංජපදානාදී මේ භාවනා පාරිපූර්ණ වෙනවා මේ භාවනාවේ සම්පූර්ණ බවටපත් වෙනා නම් සම්බන්ධයෙන් ඒකත් දැනගන්නවා ඕම තමයි අනිත් බොජ්ජන් හකට මම මේකට ඒකද ඒක නෙවෙයි. මේවා සතිපට්ඨාන අභිචලේ සතිපට්ඨාන භාවනාවක් අත්බොධ්‍යංග භාවනාවක්. මොකද්ද කියන්නේ? එහෙම දේශනා කරන අවසානයේ කියනවා සම්මේ ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සම්මේ වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති ඔය පොච්චන් පොතේ විස්තර කරලා ඉදිරියට අපි කියනවා ඒකයි තමයි දේශනා කරන්නේ ඒකයි තමයි මේකයි ඒ තුළින් තමයි බීමන් ලැබෙන්නේ ඊළඟට තව විනාඩි 4ක් 5ක් අපි කතා කරගෙන නවත්වමු. මේ ඊළඟට කියන්නේ පස්වෙනි කාරණාව වෙන සතර සතිපට්ඨාන සූත්‍රයේ කුණිතපරම් වික්කවේදී ධම්මේ ධම්මානුපස්සී විරති චතුරාර්ය සත්‍යේසු නැවතදී මහණෙනි මේ ශාස්ත්‍රයේ මහණ චතුරාර්ය සත්‍ය දකිමින් මෙන්න මේ ධර්මානුපස්සනාවේ නිදී විහාර විහරණය කරන අය වශයෙන් අප මේ දක්වා කරපු සෑම දේශනාවක් තුළින්ම වාගේ චතුරාර්ය සත්‍ය මතු කරගන්නේ තමයි අපි දෙන්නේ. ඒක නැවත කියන්නට අවශ්‍යකමක් නෑ. දැන් මෙතන මේ බොද්ධංග ධර්මයන් තුළින් ඇති වෙන චතුරාර්ය සත්‍ය මත වෙන ආකාරය විතරක් කියන්නේ. අනිත් දැන් යන වෙලාවෙන් ප්‍රකාශ කරන නිසා මේ බොද්ධංග ධර්ම හතම මොනවද? දුක්ඛ සත්‍යය වීර්යය දීපපත් කරගෙන අපි කළා ඒ මොනවද? ඒක තමයි දුක්ඛ සත්‍ය සංස්කාරක ඛණ්ඩය. මේවා සබාගත යුතු දේවල්, ඇලුම් කළ යුතු දේවල්, අනුවර්ධනය කළ යුතු දේවල් කියලා අගීමක් කළා නම් අර ධම්මාපිවෝ පහසම්බා ධම්මයක් සත්‍යන්නේ නැතිව අනින්න ඒක තමයි සංකේතය. අපි මේවා අවබෝධයෙන් තුරව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගෙන ඒවා අපි අත්හරින්නේ ප්‍රඥාවෙන්. ඒ ප්‍රඥාවෙන් යුතුව අත්හැරීම ඒ ප්‍රඥාව මොකද්ද? මාර්ග ශක්තිය. මේ සියල්ලම අත්හැරලා දක්නා වූ ශූන්‍යතාවයේ ඉඳගෙන ඒකත් අනිත්‍යයි අනාත්මයි කියලා දැකලා සීලවම සංස්කාර නිරුද්ධ කිරීම දැක්කේ මොකකින්ද? දුක්ඛ නිරෝධ සත්‍යය. චතුරාර්ය සත්‍ය මතුවන්නේ ඔන්න ඒ විදිහටයි. මේ දක්වා පිළ සෑම දේශනාවක් තුළින්ම චතුරාර්ය සත්‍ය මතුවෙන ආකාරය අපි දෙන්නා දුන්නා. ඒක නිසා ඒ පිළිබඳව අපව නැවත කතා කරන්න යන්නේ නැහැ. හොඳයි දැන් අපේ දේශනාව පිටකදා පුළුවන් තරම් කාලය සිටීමේ නිසා ඕන නිසා එතකොට මේ අපේ ආනාපාන සති භාවනාවේ ධර්මානුපස්සනාව ඊළඟ දවසේ කතා කරන්නේ මොනවද කියන්නේ අනිච්ඡානුපස්සී අස්සදිස්සාමී චිත්තති අනිච්ඡානුපස්සී පස්සදිස්සාමී චිත්තති අනිත්‍ය දකින්න ආස්වාද කරපාද කරනික විරාගානුපස්සී අස්සදිස්සාමී චිත්තේ විරාගානුපස්සී පස්සදිස්සාමී චිත්තේ විරාගී දකින්න රාගයේ නොයන්ම දකින්න ආස්වාද කරපාද කරනික ඒක කරමින් චිත්තෙහි හිතන එක දිශා වඩන එක නිරෝධානුපස්සී අසරිස්සාමේ සික්කති නිරෝධානුපස්සී පස්සරිස්සාමේ සික්කති නිරුද්ධ වීම නිරෝධයේ දකින්න ආස්වාද ප්‍රත්‍යාස කරමින් සංස්කාර නිරෝධයේ දකින්න ආකාරය පටිනිස්සග්ගානුපස්සී අසරිස්සාමේ සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සරිස්සාමේ සික්කති මුළු ලෝකයේම මුළු දෙස්සෙන් පැත්තකට පයින් ගහලා නිසහත් සිටින්නට ආස්වාද කරමින් ආස්වාද කරමින් අත්හත් බලයේ චිත්තෝන් කියලා හොඳයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ධර්ම ගැනයි ඉදිරියේදී මේ වැනි ගැඹුරු දේශනා කියලා මේ පිළිගන්නට ඇති මෙවැනි ගැඹුරු දේශනා ඉදිරියට කරන්නේ මොකද අපි මෙතෙක් කල් කරපු දේවල්ම තමයි ඉදිරියට කරන්නට තියෙන්නේ අපි අනිත්‍ය ගැන කතා කළා විරාගය ගැන කතා කළා නිරෝධය ගැන කතා කළා ඒ වගේම පටිච්චසමුප්පාදය ගැන කතා කළා දැන් සුදුසුදු කාරණා තියෙන්නේ අප කලින් අරමුණු කලේ භාවනා අරමුණු වලට කාය සංඛාර, කාය කායානුපස්සනාව තුළින් කාය වේදනානුපස්සනාව තුළින් වේදනාව චිත්තානුපස්සනාව තුළින් චිත්තය මේ ධර්ම තුළදී මේ ධර්මානුශාසනාව තුළින් අපි අත්දකින්න යන්නේ මේ ධර්මවල තියෙන අනිත්‍යතාවය විරාගත්වය නිරෝධත්වය කටයුත්තක්ත්වය ඒක දැක්මෙනුයි අපි ඉදිරියට භාවනාව කරන්නේ දැන් 10 10 නිසා විනාඩි 15ක් විතර කැමතිනම් භාවනාව දෙන්න දෙන්නට හොඳයි දැක්කම කායිකාර්ථ විනාශකරණය කායිකාර්ථ පටන් ගන්නවා. ඒ නිසා පිළිමයන් පහයි ඔක්කොම භවනා කරන කැමති භවනාවක මේ තින්නත් අයගේ సంతාන තුල තියෙනා වූ පිළිස් ධර්ම ප්‍රහාණය වේවා අදාදම ආත්මකන්දේ මේ භවනායෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේවා කියලා මහා කරුණා සිතින් යුතුව මේ සියලුම දෙනාට ආශිර්වාද කරනවා. ධර්මයන් කියලා වන්දින දන් කියන්නේ ඇලෙන්නක් කියන්නේ හිත කොහොමද දකින්නේ හිත දකින්නේ සිතින්මයි දැන් බලන්න මේ කන දැන් දැනෙන කන යාගේ දන්නේයක් මේ ශබ්දයේ දන්නේයක් මේක ඇදෙන පිට දිහා දැන් අවධානය යොමු කරන්න. මේ සද්දේ ඇති වෙනකොට පිට ඇති වෙනවා. සද්දේ නැති වෙනකොට පිට නැති වෙනවා. දැන් පිට තියෙනවා. අනයි සිතයි පද්‍යය. එහෙනම් ඊළඟට සම්මත සෛලසේයෙන් මදි දෙනුවන් විශාල මල් පූජාවක් කරස්වා ඒ සබන සම්මත කීවරක් කීවර පාසාවතෝ මනුෂ්‍යන පාදයක් පාදයක් පාසා මේ තුන්වත් සෛලේ සංකාන තුල මහා විශාල කුසල් සංස්කාර දැක්ුණා ඒවා කිසිම දෙන්නේ බැලීමක් නැතුව තමන් විසින්ම කරපු දේවල් ඥානෙ සම්පූර්ණ වෙලා කරපු ඒවා ඒ නිසා ඒවා අසංකාරික ඥාන සම්පූර්ණ මහා කුසල් සංස්කාරයක්පත් වුණා ඊට අමතරව සතියේ සිට සතියේ නිසා මේ සතිපට්ඨාන ධම්මයේ අපිට ලැබුණා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය මෙහෙම කරන කාලය තුළ මේ සම්මතයගේ සම්සාන තුළ බොත්සංග ධර්මය වැඩනවා මේ ශික්ෂා පූර්ණ වෙනවා නිවන් මඟ සමන් කළා මේ රස්සාවත් සත්‍ය ගන්නාලද අනන්ත ප්‍රමාණ මහා පුණ්‍ය සංදී පස්යෙන් මේ සම්මතයට ඒකාන්ත වශයෙන්ම බලාපොරොත්තු පරිදි අමාමහ නිවන සැනසීමට ලැබේවා හොඳයි මේ කරාවෝ සීලොම පුණ්‍ය සංගයන් සීලොම දෙවියන්ද බුද්ධයන්ද සත්‍යයන්ද මේ ඥානීච්ඡාදීන් අපි අනුමෝදන් කරමු ඒකාකාර සීලය ආකාශතරා දුම්මත්තා සාවතාචි නම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්පත සම්පත්ති සිද්ධියා එක්තාවතාචි සම්මේ දේවා සම්මේ සම්පත සම්මේ භූතා අනුමෝදන්තු සම්පත සම්පත්ති සිද්ධියා එක්තාවතාචි සම්මේ දේවා සම්මේ සම්පත සම්මේ සත්තා අනුමෝදන්තු සම්පත සම්පත්ති සිද්ධියා මේ ආරණ්‍ය චාරිත්‍ර දෙවියන් දක්වා පිළිගන්නවා